ජනවරමට විසනමනු දනම්වැනි සංශෝධනය අනුමත කරනු කියන කාරණාව යටතේ අද සිවිල් සංවිධාන එකමුතුව සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය ඒ වගේම පුරවැසි බලය කලාකරුවන් දේශපාලන පක්ෂ ඒකාබද්ධ වෙලා අපි සාමකාමී පාගමනක් ආරම්භ කරනවා රාජගිරිය ආයුර්වේද වටරවුම ඉදිරිපිටින් මේ පාගමන පාර්ලිමේන්තුව දක්වා යන්නයි අපි කටයුතු කරන්නේ මේ රටේ ජාතිය අපේක්ෂා කරන රට අපේක්ෂා කරන අවේ සෝබිත හිමියන් තීරණය කර අපිත් සමග සාකච්ඡා කරලා උන්වහන්සේ දින දෙකක අකණ්ඩ සත්‍යග්‍රහයකට වාඩි වෙන්න සියලු බහුජන සංවිධාන වලට වෘත්ති සමිති වලට දේශපාලන පක්ෂ වලට කලාකරුවන්ට විද්වතුන්ට ආරාධනා කරනවා මේ සත්‍යග්‍රහ ව්‍යාපාරයටත් පාගමනටත් අද උදේ 10ට රාජගිරිය වටරවුමට එන්න කියලා